එහෙනම් එකඟ වෙච්ච මනස කියන්නේ ඒකාග්‍ර වෙච්ච මනස කියන්නේ සමාධිමත් වෙච්ච මනස කියන්නේ මොකද්ද කියලා එහෙනම් අපිම අපේ මනස තුලින්ම තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොටයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රායෝගික මාර්ගයේ වටිනකම අපිට තේරෙන්නේ. දැන් එක්තරා අවස්ථාවකදී එක උපාසක මහත්තයෙක් දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට පින්ඩ පාත දෙන්න පුරුදුලා හිටියා. ඉතින් මේ උපාසක මහත්තයා හරිම සද්ධාවන්තයි. ඒ නිසා හැමදාම පිටපාද බෙදනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේත් ඒ ගෙදරට සාමාන්‍ය ඉතින් වඩිනවා. දැන් මේ උපාසක මහත්තයා මේ ස්වාමීන් වහන්සේ එක්ක හොඳට යාළු වුණා, කුළුපග වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේට තේරුණා දැන් මෙයාගේ හිතේ යම්කිසි හොඳ තත්වයක් තියෙනවා, හරිම කුසල චේතනාවක් දැන් පහළ වෙලා තියෙනවා. දානෙ දෙන්න හරි කැමැත්තක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ උපාසක මහත්තයත් අහනවා ස්වාමීන් වහන්සේ මං ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ පිළිතුරක් දෙනවා දැන් එහෙනම් ඔබතුමා සීලයක් ආරක්ෂා කරන්න. පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න. සතු මරන්නත් එපා, හොරකම් කරන්නත් එපා, කාමයේ වරදවා හැසිරෙන්නත් එපා, බොරු කියන්නත් එපා, මත්පැන් පානය කරන්නත් එපා. හොඳයි කියලා ඉතින් ඒ උපාසක මහත්තයා ඔන්න දැන් ඒකත් කරන්න ගත්තා. දැන් ටික ටික දැන් එයා හික්මෙනවා. සීලයක් ආරක්ෂා කරනවා. දැන් මෙහෙම දැන් සිල් ආරක්ෂා කරගනිමින් යනකොට ඊට පස්සේ දැන් ආයෙත් මේ උපාසක මහත්තයා කියනවා තවත් දවසකදී සායනස මම දැන් නම් පන්සිල් නිවැරදිවම ආරක්ෂා කරනවා හොඳින් ආරක්ෂා කරනවා අවංකව මේ වැඩේ කරනවා ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ දැන් ඒතර අර ස්වාමීන් වහන්සේ කියනවා පුළුවන් නම් පොයේ දවසට ඇවිල්ලා අටසිල් සමාදන් වෙන්න. ඒතර බ්‍රහ්මචාරීවම ඉන්න පුළුවන්. ඊළඟට තව ටිකක් හික්මෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඔන්න තවත් ටිකක් එහාට අවදා මේ මග කිව්වා. මේ උපාසක මහත්තයා ඔන්න ඒකත් කරා. ඊට පස්සේ තවත් ඉතින් ඇහුවාම ඉතින් එහෙනම් පුළුවන් නම් දවස් හතරක්ම ඇවිල්ලා දැන් මේ සීල ආරක්ෂා කරන්නකෝ කියලා ඔන්න තවත් ඉස්සරහට දැම්මා. දැන් ඊළඟට තවත් දවසක් මෙයා අහනකොට කියනවා එහෙනම් පුළුවන් ද ඇවිල්ලා මේ පන්සලේ නැත්නම් ආරණ්‍ය කාලයක් ඉන්න ඉඳලත් බලන්න. දසසීල්ම ආරක්ෂා කරලා බලන්න. දැන් මුදල් පරිහරණයක් ඇත්තෙත් නැහැ. රැයට අනුභවයක් ඇත්තෙත් නැහැ විකාල භෝජනයක් ඇත්තෙත් නැහැ කළා පුළුවන්ද කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් එතකොට ඔන්න ඒකත් කළා බැලුවා. එතකොට දැන් එයා මේ භික්ෂුන් වහන්සේලා ඇසුරේ ඒ විහාරස්ථානේ නැත්නම් ආරණ්‍ය සේනාසනේ දැන් කාලයක් ගත කරනවා. ඉතින් එයාට තේරෙනවා දැන් මේකේ යම්සි සතුටක් තියෙනවා. ඒ තුල හරි සැහැල්ලුවක් තියෙනවා. දැන් ඊළඟ අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා දැන් මොකද්ද කරන්න ඕනේ? මොකද හිතන්නේ ඔයගොල්ලෝ? මොකද්ද දෙන උත්තරේ? මහාන වෙන්න කියලා කියනවා. කැමති නම් දැන් ඉතින් මහාන වෙන්න කියලාත් කියනවා. දැන් ඉතින් ඔන්න මහාන වෙනවා. මහාන වුණාට පස්සේ දැන් ඉතින් අමුතු වැඩක් වෙනවා. දැන් මේ දැන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් හරි වැඩේ දැන් යොමු කරනවා දැන් ධර්මදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට. දැන් එතෙන්ට ගිහිල්ලා දැන් පොත්පත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් පොත්පත් මහ ගොඩක් තියෙනවනේ නේද? අර නිකාය තියෙනවා මේ කුද්දක නිකායද දීඝ නිකායද මජ්ක්‍ධිම නිකාය දැන් ගොඩක් පොත් තියෙනවා. දැන් ඒ ටික ඔක්කොම දැන් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ මදිවට දැන් අභිධර්මයේ පිටකෙත් තියෙනවා. අභිධර්ම ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් යොමු කරලා තියෙනවා. දැන් ඒ ටිකත් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ මදිවට විනය පිටකයකුත් තියෙනවා. දැන් මේ විනය පොතත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් විනය ආධාර විනයධාරී ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාටත් යනවා. ඉතින් ඒකත් ඉගෙන ගන්නවා. දැන් බැලුවහම වැඩ ගොඩයි. නේද? දැන් අර ගිහි කාලෙට වඩා දැන් වැඩ වගේ දැන් උගා දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ ධර්ම දහම් පොත්පත් ඔක්කොම දැන් ඉගෙන ගන්න, මතක තියාගන්න, කටපාඩම් කරගන්න, විභාගෙට ලියන්න දැන් හුඟක් තියෙනවා වැඩ. අභිධර්ම පොත්පත් ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා. විනය පොත ඔක්කොම එක ඉගෙන ගන්න ඕනේ, ඒවා ආරක්ෂා කරන්න ඕනේ. දැන් කෝටියක් සංවර සීලයක් තියෙනවා. දැන් මොකද උනේ? දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේක නම් දැන් අමාරුයි. මට කිසිම නිදහසක් නැහැ. හැම තිස්සෙම උදේ ඉඳන්ම එක්ක අර ස්වාමින්වහන්සේ ගාවට ගිහිලා මේ ටික ඉගෙන ගන්න තියෙනවා මේක කටපාඩම් කරලා දෙන්න තියෙනවා ඒක ඉවරච්ච ගමන් අර ස්වාමින්වහන්සේ ගාවට යන්න ඕනේ ටික කටපාඩම් කරලා දෙන්න ඕනේ මේ ටික මතක තියාගන්න ඕනේ ඊට පස්සේ මේ කෝටිය සංවර සීලයක් තියෙනවා මේකත් ආරක්ෂා කරන්න ඕනේ ඒ ටික ඔක්කොම විනය පොත් ටික තියෙනවා ඒක මතක තියාගන්නත් ඕනේ මේක නම් කරන්න අමාරුයි මොකද දැන් හිතන්නේ දැන් මොකද හිතන්නේ සිවුර ඇල්ල යන්න හිතනවා <laughs> දැන් සිවුර ඇල්ල යන්න කල්පනා කර කර දැන් ඉන්නකොට දැන් ඔය ආරංචි යනවා කාටද? බුදුරජාන් වහන්සේ ගාවට. දැන් ඉතින් බුදුරජාන් වහන්සේ කැඳවනවා. මහාන. මේනෝ ඔන්න කැඳවනවා. හරිද? දැන් ඔන්න බුදුරජාන් වහන්සේ ගාවට මේ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ දැන් අහනවා ඉතින් බුදුරජාන් වහන්සේ. ඇත්තද මේ මහානකම ගැන කලකිරලයි කියලා කියන්නේ? ඉතින් මොකද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ඉතින් පිළිගන්නවා. බුරු කියන්නත් බෑනේ නේද? පිළිගන්නවා. පිළි අරගත්තට පස්සේ ඊට පස්සේ බුදුරයන් අහනවා මොකද මේ ප්‍රශ්නේ. ඉතින් ඉතින් ඔක්කොම විස්තරය කියනවා මම මේ විදිහට උපාසකෙක් විදිහට කටයුතු කළා. මේ ස්වාමීන් වහන්සේට පින්නපාත දෙන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මං හරීම සද්ධාවෙන් ඒ කටයුත්ත කළේ. හිතේ ලොකු සහනයක් තිබුණා. ඊට පස්සේ මම පන්සිල් රකින්න උත්සාහන්ත වුණා. ඒකත් හරි සතුටින් කරා. ඊට පස්සේ අට සීල් රැක්කා, දස සීල් රැක්කා. ඊට පස්සේ ඔන්න මම මහාන වුණා. මහණුනාට පස්සේ මෙන්න මේ මේ මෙහිම ගොඩක් දැන් තියෙනවා මේකනම් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරේ ආයෙත් ගිහිලා සතුටින් ඉන්නවා කියලා. <laughs> නරක නෑ වෙලාවම නේද? දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේත් හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ගොඩක් දේවල්නේ කරන්න බැරි නේද? ගොඩක් දේවල් කරන්න බෑ. රටේ දේවල් ඔක්කොම මට කරන්න බෑ කියලා තමයි දැන් මේ සිවුරු අරින්න හදන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණ දැන් ඔබට ගොඩක් කරන්නනේ බැරි. එකක් කරන්න පුළුවන්ද? මොකද හිතන්නේ? එකක් කරන්න නම් පුළුවන් නේද? මහා ගොඩක් නෑනේ දැන් එකයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න කියන්නේ? හිත ආරක්ෂා කරගන්න කියලා කියනවා. හිත රැකගන්න කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි හරි ලස්සන ගාතාවක් ධම්පදයේදී දේශනා වෙලා තියෙන්නේ. සුදුද්දසං සුනිපුණං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේ ධාවි චිත්තං ගුත්තං සුඛාවහං සුදුද්දසං සුනිපුණං. මේ හිත දැක ගන්නවා කියන එක තේරුම් ගන්නවා කියන එක නම් ලේසි නෑ. දුද්දසං කියන එක තවත් අර්ථය උද්දීපනය කළ සුදුද්දසං. මේ හිත තේරුම් ගන්නවා කියන එක මේක හිතේ ක්‍රියාකාරීත්වය දැක ගන්නවා කියන එක ලේසි නෑ. සුනිපුණං හරිම සියුම් හරිම සූක්ෂමයි මේ හිත. යත්ත කාම නිපාතිනම් මේක දුවන්නෙම ඉතින් කාමයන් ඔස්සේමයි. එක්ක දැකපු දේවල් ඔස්සේ දුවනවා. එක්ක ඇහිච්ච දේවල් ඔස්සේ දුවනවා විඳපු ස්කන්ධ සුවඳ ඔස්සේ රස ඔස්සේ දුවනවා ලැබපු ස්පර්ශයන් ඔස්සේ දුවනවා නැත්නම් ඉතින් කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා මෙන්න මේ වගේ தත්ත්වයක් තමයි මේ හිතේ තියෙන්නේ හැබැයි චිත්තං රක්ඛේත මේ දාවි බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි ප්‍රඥාවන්තයා මේ හිත ආරක්ෂා කරගන්නවා චිත්තං රක්ඛං චිත්තං ගුත්තං සුඛවහං මෙන්න මේ විදිහට ආරක්ෂා කරපු ගෝපණය කරපු අන්නය හිත තමයි පුදුමාකාර සැපයක් ගෙනල්ලා දෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි අදත් අර ඒ මතක් කරපු අරක්කිත සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාටත් කියන්නේ බැරි වෙලාවත් මේ ප්‍රධාන දේ කරගෙන නැත්තම් සිත ආරක්ෂා කිරීම කියන එක කරගෙන නැත්තම් ඉතින් අනිත් ටික ඔක්කොම ඉතින් peerියෙන් peer වැටිගෙන වැටිගෙන වැටිගෙන යනවා එවනම් මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නවා කියන එක හිත හදාගන්නවා කියන එක හිත දිහා බලනවා කියන එක නිරන්තරයෙන් ඒ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් ඒකයි ඊටාම් වැදගත් වෙන්නේ මෙන්න මේ හිතට මේ ආරක්ෂාව සපයා සති ආරක්ෂාව සපයා දීම. හරියට නිකන් අපි කොහේ හරි ගමනක් බිමනක් යනකොට අපිත් එක්ක ආරක්ෂකයෙක් ඉන්නවා වගේ. අපිට හිතන්න අපිට හරියට පාර පේන්නේ නැහැ කියලා. එතකොට අනිත් එක්කෙනා කියනවා දැන් ඔතනින් ඔන්න හැරෙන්න මෙන්න මෙතන වලක් තියෙනවා. ඕකේ වැටෙන්න එපා. මෙතනින් කටුවක් තියෙනවා. ඒක ඇනගන්න එපා. එතකොට පාර කියලා දෙනවා. පාර පෙන්නනවා. ආරක්ෂාව සපයනවා.